සතිය නැතුව අසතියෙන් ඉඳලා මෙන්න සතිය ගෙවදින වෙලාව. සතිය ඇතුල් වෙන වෙලාව. එතකොට තමයි දන්නවා මෙතෙක් වෙලා සතිය තිබුණ මුළු ගැන්නිලා. සතිය තිබුණ නීච වෙලා. සතිය තිබුණ ලීන වෙලා. දැන් ඔන්න සතිය පිපිගෙන එනවා. මේක හරියට මේ ඉර බහගෙන යනකොට හසි තිබුණ හොඳ එන්න එන්න එන්න දිශන දෙන්න පටන් ගන්නවා. කවදාකවත් නොබෙනිච්ච තරු මතු වෙන්න පටන් ගන්නවා වගේ ඒ සතිය එන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාචරයට තියෙනවා අර කියන විදිහේ පදත්තානේ වැටෙනවා නම් විෂයාභිමුඛ භාව නැත්නම් ආරක්ෂාව වැටෙනකොට ඒ නැති සතිය හිතට එනවත් එක්කම Taman නිකන් ගෙදර ගියා වගේ අම්මගේ උඩකට ගියා වගේ ආ දැන් මම ඉන්න තැන මොකද්ද කියලා මට තේරෙනවා ඒක වැසිකිළියක වෙන්න පුළුවන් ගඳ කිලිය වෙන්න පුළුවන් මල පහ කරනකොට වෙන්න පුළුවන් මල පූජා කරනකොට වෙන්න පුළුවන්. කොයි එකෙදි සතියමත් වෙනකොට සතියමත් වෙච්ච බවයි ඒකේ නෑ තන නොතන හරි වැරදි මොකුත් නෑ එළඹිච්ච දෙයට සතිය එළඹ සිටින එකයි තියෙන්නේ. ඉතින් ඒක තෝරන්න ගියොත් මට සතිය එළඹෙන්න ඕනේ අනුරාධපුරයේ සමාධි පුතුමේ ඉස්සරහාදිමයි කියලා පටන් අරගත්තොත් ඉතින් ඒ කියන්නේ මේ මොකද්ද සතියට තාංචි දාන්න හදනවා මෙතන ගියලා බෙන්න ඕනේ මෙතන ඉඳලා සතිය ඔය කිසි දෙයකටම අයින් කරන්න ගන්නෑ. නිසා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජන්‍ය පබ්බේදී සරුවචනන්සේ හැම අංශුවක්ම කියලා තිනවා ඉස්සරහා බලනකොට පස්ස බලනකොට පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට යනකොට එනකොට කනකොට බොනකොට සිවුරු දාන්නකොට පාත්‍ර දාන්නකොට නිශ්ශබ්ද වෙන්නකොට සෑම තැනකදීම දැනගත හැකියාවක් තියෙනවා පටන් ගන්නකොට තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සද්ද නැති කරගෙන සත්‍ය හඳුන්වා දෙනවා නමුත් අන්තිමට තමයි තේරෙන්නේ මේ හොඳටම තක්කු මුක්කු වෙලාවක පවා Taman නොසිතූ වෙලාව වෙලාවකට සතිය එළඹ හිටින්න ඉඩ තියෙනවා. ඒ එළඹෙනවත් එක්කම හිතේ තියෙන ටෙන්ෂන් එක බහලා යනවා. එහෙම නැත්නම් අසහනෙ බහලා ගිහිල්ලා හිතේ සහැල්ලුවක් එන්න පටන් ගන්නවා. සතියේ තියෙන කිසිම චිත්තක්ෂණයක මානසික පීඩනයක් එන්නේ මානසික ආතතියක් එන්නෙම නැහැ. ඒක දිගින් දිගට ගියාම මානසික ආතතිය සුව කරන පැත්තට යනවා. එකතු වෙලා තියෙන ඇරියස් වලටත් උත්තර හම්බෙනවා. ඒ නිසා සතිය නැති සතිය එනවා කියනකොට ඒක කටුකුරුනි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ සමහර වෙලාවට සක්මන් කරගෙන ඉන්නකොට මට මාව හම්බ වෙනවා කියලා. සක්මන් කරන පඬිතුකමකට මේ මොකද්ද මොකද්ද ඉන්නකොට ඉන්නවා මොකද්ද යකෝ මේ කරන්නේ සක්මන් කරනවා කියන්නේ ඕක නෙමෙයි මෙන්න මෙහිමයි කරන්න කියලා දැන් සතිය එලඹිච්චාම හා මුක කාලයකට පස්සේ දැක්කේ කියලා තමන්ට තමන් හම්බ වෙන වෙලාවක් එනවා. එහෙම නැත්නම් බත් කකා ඉන්නකොට ඉඳපු ගම ආදී පත් කරනවනේ කියලා මතක් වෙන්නේ ඒක නැත්තම් එතකන් ඉන්නේ පත්‍රේ බල බල ටෙලිවිෂන් බල බල කතා කර කර දහසකුත් වැඩ කරන උනපත් කන ගවනපත් කරනවා තමන්ට තමන් හම්බෙන්න පටන් ගන්නවා මේකට තමයි කියන්නේ අනුප්පන්නං වා සති සම්පොජ්ජංගං උප්පාදෝ හෝති තංජ පදාන කොත්තනදී හම්බෙයිද කියන්න බෑ සමහරකට මුළු ජීවිතේටම තමන් හම්බ වෙන්නේ අවුරුදු 120ක් හිටියා කවම කවදාකවත් එළඹිලා නැහැ හිත නානා ප්‍රදේවල් වල ගත කරගෙන ඉඳලා මැරිලා ගියාම ඌරෙ බල්ලෙක් හරකෙක් පැටලා ගියා වගේ තමයි මුන් අපි සතිය පුරුදු කරාට පස්සේ අපි නානා ප්‍රකාර දේවල් කර කර ඉඳද්දී හිතා ගන්න බැරි වෙලාවල සතිය ඇවිල්ලිවල ඉඟි බිඟි පාලා ඔමරි පපා සමාජලට ගෙටේන. ඉතිනට අන අඩේ. මම දැන් මේ ඉන්න හැටි බලාපංගු කියලා ඒ ඉන්න හැටියට මේ ඉරියව්වෙම ඕන පේන්න පටන් අර ගන්නවා. මේ සතිය ගෙටේනකොට. ඒ වගේම වෙලාවක් තියෙන uppannam va satya sambojjangam pahino hoti tanchapadana. මේ හොඳට අරසා දෙමින් හිටපු සති සම්පොඥගේ දැම්මකින් ගිලීලා යනවා. හරීම අමාරුයි මේක නිර්වචනය කරන්න. මේ සතිය ගිලිහිච්ච බව මොකෙන්ද අහුවෙන්නේ කියන එක. මොන සර්වඥයන්ද කියන පුළුවන් කියලා. ඒක හරියට මේ කිසాగෞතමේ දරුවා එකම දරුවා මෙතෙක් වඩාගත්ත තමන්ගේ ජීවිතයම ලොකුම දේ. ඒ දරුවා මේ දැන් මලා කියලා අවබෝධ කරන වෙලාව. එතකම්ම තියෙන්නේ මැරිලා නැහනේ. අතිය මේ බබා අරගෙන ඇවිදිනවා, බෙහෙත් අහනවා, දඟලනවා. නමුත් සරුවචන දිගන හරිය මම සනීප කරලා දෙන්නම්. බුදිලි මට අඹපතක් නැන්තරක්මනේ. අයියෝ අඹපතක් මොකද්ද මේ දරු රත්නත් එක්ක ගිහිල්ලා ගියක් ගියක් ගන්න විදිනකොට මේ හැම ගෙදරකින්ම කියනවා මරණය මරණය මරණය මරණය මරණය. එතකොට හිතනවා එනම් මගේ මගේ බබත් මැරිලත් දන්නේ නැහැ කියලා අර දරුවා කොහොමදත් මැරිලා. මේ මැරිච්ච දරුවා මල බව ඒ අවබෝධ වෙන චිත්තක්ෂණය මොන්න තරම් ගැඹුරට යනවා. ඒ වගේ අපි සතියෙන් හොඳට ආනපාන කරනවා, සක්මන් කරනවා, පිම්බි නැකිලිම කර ඉන්නකොට ඒකෙන් හිත කඩලා සද්දකට යනවා. මේ සද්දකට ගියාට පස්සේ දැන් කොහොමද හිත කැඩිලා? ඉතින් අපි ඉසాత බඳගෙන අයියෝ අතිචේ සද්දයක් ආව මගේ සතිය කැඩුනා කික මැරෙන්න හැදුවට කවදා හරි සතියෙන් ඉන්නකොට දැන් මේක කැඩෙනවා මෙන්න මේ කැඩෙන වෙලාව මට බලා ගන්න පුළුවන්ද කියලා මේ අතේ ඉන්න දරුවා මැරෙනවා මැරෙන වෙලාවදී මට දැනගන්න පුළුවන්ද කියන වගේ උපයාගත්ත සතියත් අනිත්‍ය බව තේරුම් ගත්තේ නැත්නම් මේක දුක පිණිස පිහිටනවා කියන එක දැක්කේ නැත්නම් මේ සතියත් අනාත්මයි කියන තාදී ගුණේ නැත්නම් කිසිම කෙනෙක් කවදාකවත් කැමති වෙන එකක් නැහැ මෙච්චර වමනාවෙන් හදාගත්ත සතිය මැරෙන හැටි බලන්නේ ඒක බොහොම තදබල අභියෝගයක් ඒක බුදුරජාණන්සේ ආශතියෙන් කියපු එකක් නෙවෙයි ඒක තමයි වැදගත්ම කෑල්ල තම මේ සියලු කෙලස් පිළිබඳ තාරාතිරම දැන ගැනීමට ගත්ත උපකරණයේදී ගත්ත චීන කන්නඩිය මේ ලොක් කරලා බලන කන්නඩිය මේ මිනුන් දණ්ඩ ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකත් අනාත්මයි අන්න ඒක දිහා බලන වෙලාවට විචාගෝතුමින තමන්ගේ දරුවා මැරිලා බව තේරෙන වෙලාව පටාචාරාවට තමන් හෙළුවෙන් ඉන්න බව තේරෙන වෙලාව මේ දැන ගැනීම ඒක මිනිස්සයා හැම කෙනෙකුටම තියෙන ගතියක් එහෙම නැත්නම් පුරුදු කරලාගත් එකක්වත් නැත්නම් යාච්ඤා කරලාගත් එකක් නෙවෙයි. ඒ මොන අමලිය සිද්ධ වුණත් මොන කලබගැනිය සිද්ධ වුණත් ඒ කලබගැනිය වෙච්ච බවට ඉසాత බැඳගෙන අන්දමන්ද වෙලා කෑ ගන්න නෙවෙයි ඒක දැක ගන්න පුළුවන්. එතකොට Taman සතු වස්තුවක් විනාශ වෙමින් දකින්න වෙන්න පුළුවන්, කිටි ගන්න වෙන්න පුළුවන්. තමන් සතු දරුවෙක් මල්ලෙක් පිනිපිනි එක කවුරු හරි මරනවා නැත්නම් මැරලා වෙන්න පුළුවන්. අන්න වෙලාවදී මේ දැනගැනීමේ ශක්තිය වසන් ගන්න යන්න එපා. ඒකට කවදාකවත් ආදි ගුණයක් ඉන්නේ නැහැ. ඒකට කවදාකවත් උපේක්ෂාවක් ඉන්නේ නැහැ. කවදාකවත් ඒක බැලීම අසත්පුරුෂකමකුත් නෙවෙයි. ජඩගතියකුත් නෙවෙයි. හොරිකඩ ගතියකුත් නෙවෙයි. මේක බලන්නේ તો කවදාකවත් මේ ඒ සතිය පන්නරේ එනත මේ තාදී ගුණේ මේ නොසලින ගතිය මේ අකම්පිය ගතිය කවදාකවත් ගන්න බෑ. ඉතින් බලන්න එක පරියන්කදී අපිට ලක්ෂ කෝටි වාරයක් හම්බ වෙනවනේ. තිබුණා වූ සතිය ගිලියේ නැහැටි. ඕනේ නම් දැක ගන්න. අපි ලෑස්තිද? භවනා කරනකොට අපි ලෑස්තිද මේච්චර ආසාවෙන් හදාගත්ත සතිය ගිලිහෙයි. ගිලි වුණාට කමක් නැහැ ඒක බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා මේ සතියේ ක්ෂය වීම සතියේ වැය වීම සතියේ නිරෝධය දැක දැක දන දන ගෙවි ගෙවි යන හැටි මේකට තියෙන බය නිසා තමයි මේ ආස්වාද ප්‍රසවාසයේ වෙනකොටත් අපි වෙවුලන්න පටන් ගන්නවා. හතරවන්න පටන් අරගෙන මේ හිතෙන්නේ සතිය නැති වෙලා යනවා කියලා. මම ඔය එකේ නැගිටිනකොට හිත ගැස්සිලා යනවා. මේ අකුණු විදුලි කෙරුවා වගේ නැවත සතියට එනකොට. ඒක නිසා යෝගාවචරයා අර කොයි දේත් ගිවිලා නැහැටි, වැය වෙලා නැහැටි දැකීම අභෞවයක්, අවමංගල්‍යයක්, කාලකණිකමක් එහෙම නැත්නම් දුමංගලයක් කියලා සලකපු කිනා මම හිතන්නේ එහෙම නැති කෙනාටවත් අමාරුයි මේ සතියෙන් ගිලිහෙලා යන වෙලාව. සතිය Tamangen දුරවන් වෙලා යන වෙලාව පිළිබඳව අවදි වෙන්න. අඩු ගන්න අවදි විය යුතුයි කියන එකවත් දන්නේ. ඉතින් මේක අපිට ව්‍යංගාර්ථයෙන් එහෙම නැත්නම් ධනි පීවරේ නෙමෙයි පීවර 3 4කින් ළඟා වෙන්න. ඒ ළඟා වෙන ක්‍රමයෙන් තමයි සතිය අපි අනපේක්ෂිත විදිහට කඩලා යනවා. අපි හිතමු නිදර්ශනයක් විදිහට කඩලා ගියා. දැන් අපි එක්ක සිටිවිල්ලක එහෙම නැත්නම් සද්දක වේදනාවක් ඉන්නවා. එහෙම වෙලාවක ඉන්නකොට එකපාරට අපිට තේරෙනවා ආයශරයක් අනුපන්නා වූ සතිය උපදිනවා. ඒ උපදින වෙලාවේදී යෝගාවචරය ඕනනම් නැවත සතිය හටගත්තා කියලා සතුටු හිතක් ඇති කරගන්න පුළුවන් නැත්නම් අනේ මං කොච්චර සතිය වැඩුවත් මේ බාහිර දේවල් වලට කැඩෙනවානේ කියලා පශ්චාත්තාවයක් ඇති කරගන්න පුළුවන් යම් මේකෙන් පශ්චාත්තාපේ හීනමානය එහෙම නැත්නම් ස්වයං විවේචනය ඉච්ඡා භංගත්වයේ සහිත යෝගාචරයට කවදාකවත් මේ කැඩිච්ච සතිය නැවත ඇති වෙනකොට සතුටු වීම කවදාකවත් ඒ ඒ චිත්‍රය දකින්න බෑ. මට හිතෙන්නේ මම අයියෝ කොච්චර කෙරුවා සතිය කැඩෙනවනේ. මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය දැන් කැඩුණනේ කියලා අර කැඩිච්ච සතියේ තියෙන මුස්පෙන්තු ගතිය. ඒ කාලකන්ණි වාතාවරණ නිසා නැවත සතිය ඇති වුණත් එයාට ඒක පිළිබඳව ආ සතිය අලුතෙන් ත්‍රි සතිය පිළිගන්න සාදර වෙන ගතියක් කියන්නේ. ඒ නිසා නැතිවීමේ සතිය නැතිවීමේ පැත්ත ඊටාම සූක්ෂම නැත්නම් කියන උසස් පෙළ මන්දියේ පාඩම් කරන්න ඉස්සර වෙලා කැඩිච්ච සතිය නැවත ඇති වෙනකොට ඒකට සාදර වෙලා වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙනවා වෙනුවට නැවත ඇති වෙන සතිය දිහාම ඒකට සාදර වෙන්න ඕනේ කියලා බැලුවොත් ඒක සරුවචනාංශේ විස්තර කරනවා ඒක අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා එකක් තමයි අසතියෙන් ඉන්නකොට එක පාරට තේරෙනවා අසතියෙන් ඉන්න බව මොකේද තේරෙනවා දන්නේ ඇහැට නෙමෙයි තේරෙන්නේ කනට නෙමෙයි නාසයට නෙමෙයි දිවට නෙමෙයි නහයට නෙමෙයි විඥාණයට මේ සතියටත් නෙමෙයි කොහෙන්දෝ තේරෙනවා මම දැන් අසතියෙන් එතකොටම ඒ ස්වභාවය තමයි අර සති සම්බොජ්ජංග මට්ටමට යනවතත් ඉබේම සතියට ඇවිල්ලා වැටෙනවා. මූල කර්මත්තන්ට ඇවිල්ලා වැටෙනවා. ඉතින් වැදගත් දේ තමයි අර සතිය නැති බව දැන් තමයි සතියේ ඉන්න පොරොන්දු වෙලා සිල් අරගෙන මේ භාවනා මධ්‍යස්ථානේ භාවනා කර කර හිටියට හිත රෝන්ද යනවා හිත පිට යනවා කියලා දැන් පිට ගිහිල්ලා කියලා දන්නකම ඒ තමයි පළවෙනි ලක්ෂණ. ඊට පස්සේ දැන ඒක දැනගත්ත ගමන් හිත නැවත ඇවිල්ලා විෂාභිමුඛ භාව භාවයට වැටෙනවා. අනිත් අන්නේ මේ දෙක දන්නවනම් මේ වගේ තියෙන මේකේ විචිත්‍රත්වය දකින්න අපි සතිය හිත කැඩුනා කියලා පශ්චාත්තාප වෙන අඳුර වලාව අයින් කරලා මේ අඳුර වලාවේ තියෙන ඍජු රේඛාව දක් ගන්න ඕනේ ආපහු එන එක. මෙන්න මේක පුරුදු කළොත් ගාකල් පුරුදු කරන්න වෙයි. කැඩෙන වෙලාවක හැම වෙලාවෙම සතිය එනවා. එන සතියට සාදර වෙන්න ගියොත් මේ යෝගාවචර සතිය කැඩීම පිළිබඳව මෙතෙක් තිබුණේ පැංගිරි විශ්ින ගතිය, ඒක කාලකන්නිකමක් කියලා හිතන ගතිය, පාපයක් කියලා හිතන ගතිය, දුමංගලයක් කියන හිතගතිය වෙනුවට එයාට තේරෙයි සතිය කැඩුනොත් තමයි නැවත ඇතිවීමේ අවස්ථාවකට බලන්න පුළුවන්. දැන් සතිය කැඩවීම පිළිබඳව අර ඉස්තර තිබුණ තරම් මේ හිත පීඩා ගන්න. දුක් ගන්න. ඔය කැඩිච්චා. ගන්න වෙලාව මම බලන ආයශරයක් ඇති වෙන හැටි. ඇති වෙන විලෝම සාතර වෙනවා කියලා ගිය දවසක ඒ යෝගාවචරය සතිය කැඩනවා කියලා චෝදනා කිරීම අතහැරලා දානවා. සතිය කැඩුවෙත්තෝ මේ සද්ද නිසා, මේ හිතවිල්ල නිසා, මේ වේදනාව නිසා කියලා ඒ සතිය කඩන නියෝජිතය පිළිබඳව තියෙන පැංගිරිය අදහසත් අයින් වෙනවා. අනේ එතකොට තාදී ගුණය මතුවේ. එතකොට ඒ නොසලින ගුණය මතුවේ. එතකොට මේ ධරණ මේ අකම්පිය ගතියක් මතුවෙනවා. මෙතෙක් කල සතිය නැතිවීම තමංගේ ઈચ્છා බංගෙත් හේතු කරගත්ත යෝගාවචරය. ඒක තියෙන ඉච්ඡර තද ගතියක්. ඉච්ඡර මේකේ පැංගිරි ගතියක් නැහැ. මට මේක දරාගෙන ඉන්න පුළුවන් කියලා සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන ආනේ දෙකටම පොදු දෙකටම ජලපෙන ගතියට පැමිණෙන එක ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙක් තමයි හිතන්නේ භාවනා දියුණුවක් කියලා. ඔක්කොමලා හිතන්නේ එක දිගට චීස් කෑල්ල වගේ සතිය තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉතින් එහෙම තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ මට විතරයි නැත්තේ බුදුහාමුදුරුවෝ නම් ඉතින් එනකොටම චීස් කැල්ලම ඉපදෙලා තියෙන චීස් කැල්ලම රහතන් වහන්සේලාත් එම අනේ මං කාලා කන්නේ මම මේ එනේන එක කැඩෙනවා නේ කියලා හැම වෙලාවෙම ඒ තමන්ම තමන් ගැන නිග්‍රහ කරගන්න එක තමයි පුතත්ජන ගතිය කියලා කියන්නේ. නමුත් එහිලා ඒ ඒ සංසිද්ධිය ඇතුළේදී මම අපිට ලාවට වගේ මේ තාදී ගුණයට නිර්වචන දෙන්න පුළුවන්. නොසැලෙන බවට පුංචි පැලිරක් පෙන්ලා දෙන්න පුළුවන්. අකම්පිය ගතියට පුංචි අවස්ථාවක් කරන් දෙන්න පුළුවන්. හැබැයි ඒක පුංචි වුණාට ඒ හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. එතනින්මයි ගලවම තියෙන්නේ. නිසා කැඩෙනවනම් කැඩිච්චව. ඒක තමයි අපේක්ෂා කරන්නේ. හැබැයි කැඩෙනවා. කැඩනකොට පස්සේ හැදෙන පැත්ත විතරයි බලන්නේ. බලනකොට බලනකොට ඒ සිද්ධියේදී හිමීට කැඩීම පිළිබඳව ඔන්නෝ කමක් නැහැ කියන තැනට එන්න පටන් ගන්නවා. ඒක විශාල දියුණුවක්. තමන්ගේ ජීවිතයේ විශාල දියුණුවක් අන්න එදාට විතරයි uppannam sati sambojjangam pahino hoti tanchapajana. ඒ විදිහට සතිය පිළිබඳවත් මේ මුල මේ මැද මේ අග කියලා දකින්නේ අමාරුම කැල තමයි ඒ සතිය ගෙවන් වෙලා යනකොට සතිය තමයි පිටුපාල යනකොට ඒක දිහා නොසලෙන විදියට බලන්න පුළුවන් මිනිස්සයා මොන යකා ඇවිල්ලා මොන ජාති කිව්වත් සත්ත පහකට ගණන් ගන්නවා මෙච්චර වඩා හදාගත්ත වදාගත්ත තනගත්ත සතියක් කැඩනකොට කරබන ඉන්න පුළුවන් නම් ඒ මනසට අම්මා අප්පා මලයි කිව්වත් සුනාමියක් ආවයි කිව්වත් ප්‍රභාකරන්ට රට ගියයි කිව්වත් බුද්ධහම ලෝකෙන් අතුරුලා දාමයි කියලා කිව්වත් ආය ගහලල්ල ඒක ගහලල්ල Taman ඉන්නවා සතිය වඩා ඉතින් ඔක්කොම ලැබිලා බණී මේ මාසෙ. දේශික හැංගීමක් නැහැ, ආගමික හැංගීමක් නැහැ, සංස්කෘතික හැංගීමක් නැහැ. ඉතින් බුදුහාමරෝ කියන ඔන්න බුදුහාමරෝ ওই වචන ඔක්කොම කියලා බැනලා තියෙනවා. බුදුන්සේ එකක් දන්න වර්තමාන චිත්තක්ෂණේ බේරිලා තියෙනවා. සතිය එළඹ සිටින බවක් දන්න. ඒ වගේම ඊටාම උග්‍ර, ඊටාමත්ම තීරණාත්මක වේලාවක සතිය කඩා ගන්නත් මේ දිගට පවත්ලා තියෙනවා. ඒ මොකද සතිය කැඩුනයි කියලා නොසැලෙන ගතිය. ඉතින් මේ විදිහට සති සම්බොජ්ජංගේ හුඟක් ඝන බහලව සෞරදව ඒ වගේම Tamanට අත්හිත සහිතව ස්වార్థේ සහිතව වැඩෙන. ඒක වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒ සඳහා ඕන දෙයක් කැප කරනවා. කැප කරලා හරි බලනවා කොහොම හරි මේ සතිය පවත්වාගෙන යන්න. එහෙම වැඩෙන්න පටන් අරගත්තා පස්සේ ඒ ඒ කාලයේදී දේවල් කෙරෙහි යකම්පිය ගතිය එන්න පටන් අරගත්තට පස්සේ ඒ ජීවිතය පුදුමාකාර සංවිධානයක් එන්න පටන් අර ගන්නවා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන්. පේන්නේ නම් මේක පටු වෙලා කොන් වෙලා ගමන් පැත්තකට වෙලා මේ ලෝකෙන් අයින් වෙලා කරන චිත්තක්ෂණයකට පොඩි කරලා කරන පරීක්ෂණයක් වාසිය. වගේ. නමුත් ඒකෙන් ඇති වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගය භවනා නොකරන මනුෂයරත් තේරෙන තරම්. දරා ගියා ගන්නම අර සමාජයට අමාරු මේ මනුෂයා කොහෙද යන්නේ කියලා දකින්න දරා ගන්න නමුත් පේන්න පටන් අරගන්න මේ මනුෂයා හැම වෙලාවෙම ප්‍රසන්නව ජීවත් වෙනවා මොන જાතියාවක් ටිකක් අර මේ සැලුනට ගණන් ගන්න තු ගියාට පස්සේ මේ මනුෂයා කරන ඕනම වැඩ සාර්ථක වෙනවා. ඉස්සර 140ට 50ට තිබුණු සාර්ථකත්වය දැන් 50 60 70 80 කියලා මොකද කොච්චර බිම දැම්මත් වැටෙන්නේ නැහැ. ඒක නිකන් උලම් මේ පත් වෙන පහන් දැලකට බිම්බ වගේ ඒක හුස් කාලේ හැපතර ගියාට පුරා පිපෙන නතර කරව ගමන් නැගිටින. නිකන් උදාහරණයකට කියනවා ওই මහ විශාල ගස් මේ සුළඟක් ආපුවාම සුළඟක් ආපුවාම කඩාන වැටෙනවා පස්සේ මොන විදිහකින් නැගිටවන්න බෑ. නමුත් උණ පඳුර මේ පැත්තට එනකොට එහාට නැමෙනවා මේ පැත්තට එනකොට මෙහාට නැමෙනවා මොන සුලිසුණු ගාවත් කවදාකවත් දැකලා තියෙන උණ ගහ කරලා තියෙනවා. සදාකත්. එහාටත් නැමෙනවා මෙහාටත් නැමෙනවා උලන් නතර වුණා පස්සේ නැගිටිනවා. ආන්නේ වගේ මේ සතිය ලාභෙට පාඩුවට කීර්තියට අපකීර්තියට වේදනාවට දුක් වේදනා සුඛ වේදනාවට සැපට දුකට කොයි එක ආවත් අර සත්‍යෙම තිබුණත් නැතත් කමක් නැහැ කියන ධර්මය මේ අෂ්ටෝක ධර්මය සඳහා විහිදීම සඳහා වෙන කිසිම අතිරේක අභ්‍යාසයක් නැහැ. මොනම බොණුවක්වත් ඕනේ කරන්නේ තිබුණත් හොඳයි නැතිුණත් හොඳයි කියන්නේ. ඒක පුරුදු කරන ගියාට පස්සේ ඒ හිතා ගන්න බෑ Tamandම හිතා ගන්න බෑ Taman හැම වෙලාවෙම අර ආරක්ෂක ශේෂ්ත්‍රයට වැටෙනවා අර අන්තවාදී තීන්දුවට යන්නෙත් නෑ ඒවට කියලා අතපුච්ච ගන්නෙත් නෑ චිත්ත පීඩා ගන්නෙත් නෑ ඒ විදිහට සති සම්බොජ්ජංගේ දිනු කරාට පස්සේ ඒක දිනු වෙනවා. ඒක පුදුම අමුතුම න්‍යාය ධර්මයකට ඒක දිනු වෙන පටන් අර ගන්නවා. ඒ දිනු වෙන පටන් අර ගන්නකොට ඉතින් ගොඩාක් එවැනි ගුණ ගතුකු නැති පුද්ගලෝ දකින්න අහන්නත් හම්බ වෙනවා. ඒතර සූත්‍රයක තියෙන මේ ශුන්‍යතා ගුණය බුදුහාමරෝපේ පෙන්වන්න හදන මේ තාදී ගුණය මේ නිබ්බාන පරිසංගිත ගුණය හොඳට Tamanට වැටෙන්න පටන් අර ගන්නවා. එතන ඒ ඒ කම්පන වේග වලට Taman සම්පාත වෙනවා. නමුත් ਸਰවචනාංශේ මේ විදිහට වැඩෙන සති සම්පඤ්ඤයේ වැඩි යුතු භාවනා පරිපූර්ණා භාවනා පරිපූර්ණ බවට පත් වෙන සතිය පිළිබඳව ඊට පස්සේ සති සම්පොඥංගේ පන්නරයක් කියලා පෙන්නනවා සති සම්පොඥංගම් බික්කවේ භාවේටි විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසග්ගාන පස්සී කියලා මේ විදිහට හදාගත්ත සති සම්පොඥංගේ උඹ ගැල්වනයිස් කරගන්නවා පන්නරේ තියාගන්නවා පන්නරේ තියාගන්නවා කියලා කියන්නේ මේ සතිය පිළිබඳ ඉතාමත්ම විවේකීව දැඩි සිත් සහිතව එහෙම නැත්නම් අමෝරාගත්ත හිතකින් එල්ල වෙච්ච උරුට් වෙච්ච ගතියකින් නැතුව තාමත් විවේකීව ඇති කරන්න ඕනේ එදාට යෝගාවචරයා ඒ ඒ කියන පදේ විවේකීව සතිය වඩනවා කියන පදය තේරුම් ගන්න උත්සාහ කළොත් එයා හැම තැනදීම බලાવી කොතනදීද මට සතිය පිහිටවන්න බැරි ඉස්සර බලන්නේ කොහොමද සත්‍ය අඳුරලා දෙන්නේ කොහොමද පටන් ගන්නෙ මේකට මේ මේ කවුරු ළඟද මේක තියෙන්නේ කියලා ඉතාම දුර්ලභ කලුණික හොයන්නා වගේ හොයන හොයන යනවා වැනිගල වඩල වඩල වඩල වඩල විවේකීව සත්‍ය වඩනවා කියන තැනට එනකොට යෝගාවචරය කොතනදීද මට සත්‍ය වඩන්න බැරි නැත්නම් මගේ සත්‍ය කොතනදීද හොරකම් කරන්න පුළුවන් එතකොට මේ ජීවිතය හම්බෙන්නේ ඉතාම උග්‍ර එහෙම නැත්නම් ආන්තික එහෙම නැත්නම් අන්තවාදී අත්දැකීමක් ලැබුණොත් ඒ යෝගාවචරයේක අවස්ථාවක් කරගන්නවා මේ වගේ වෙලාවට පවා කොච්චර දුරට මට ගෙටියන්න පුළුවන්ද කැඩුනොත් කොච්චර ඉක්මනට මන්ට නැවත ඇති කරගන්න පුළුවන්ද කියලා බලනකොට ඒ සියලු සංසිද්ධිය හරහා දියටින් ගින්දර ගෙනියන්න වගේ මම තනි කඹේ ඇවිදින මිනිස්සුක් වගේ බලනවා කවුරු ඔල්ලොරසන් දුන්නත් කවුරු බැන්නත් Taman අත්ත විදේයි පය බුරුලින් තබා වරින් කියන වගේ පය පට්ටක් පැකිලව ගන්න නැතුව ගෙනියන්න උත්සාහ කරනවා. එතකොට අන්තිමට බලනවා පොඩි ගහයටත් භවනා කරනවා. යෙන්දගම් පොළේත් භවනා කරනවා. අරණ්‍යෙත් භවනා හිතගෙනත් කරනවා. ඉඳගෙනත් කරනවා. ඕනෙම තැනකදී. දාලා වැළුවොත් පේනවා මෙච්චර මේ තටමලා උපයපු සතිය එදා ඉඳලම හිතේ එදා ඉඳලම ජීවිතේ එදා ඉඳලම චිත්තසංතානෙ තිබිලා තියෙනවා. යාට අර ඉස්මතු වෙන්න දුන්නොත් එයා සම්පූර්ණ නුක ගහක් ඇවිල්ලා මුළු අදාතෙම වහගෙන යනවා වගේ ඒ නුග ගහේ අතු ඉටි වලින් සතිය සියල්ල වසහලන